එවන් දේ ලියවෝ ගෞරව සංප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ දැන් ඔබ කල්පනා කරයි පෙරවදන වැඩසටහනින් මේ එකපාරට සින්දුවක් කියන්නේ කොහොමද කියලා. අපි වරින් වර සින්දු පොතත් හඳුන්වා දුන්න අවස්ථා තියෙනවා. නමුත් සින්දු හඳුන්වා දුන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඔබතුර කුහුලක් ඇති වෙන්න පුළුවන්. මොකක්ද මේ සින්දුව? මොකටද මේක ඉදිරිපත් කරේ? වැරදීමක්ද? නැත. කිසිම වැරදීමක් සිද්ධුුනේ නැත. අද අපි ඔබට හඳුන්වා දෙන්න යන පොතේ වීරයට වීරයාගේ ජීවිතයට ඒ වීරයාගේ නිර්මාණාවලියට සම්බන්ධ සංකේතාත්මක අංගයක් හැටියට තමයි මේ ගීතය අපි ඉදිරිපත් කළේ. මේ ගීතය ඔබ කවුරුද දන්නා පරිදි සාරවිත චිත්‍රපටයේන ගීතයක්. අපිට මේ ගීතය සම්පූර්ණයෙන් ප්‍රචාරය කරන්න තිබුණා නම් හොඳයි. ඒකට අවකාශ නැහැ. අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් හැටියට අපි කොටසක් ප්‍රචාරය කළේ ඒකයි. අද අපි ඔබට හඳුන්වා දෙන්න යන කෘතිය මෙන්න මේ නමින් තමයි ප්‍රකාශිතපත් වෙලා තියෙන්නේ. සොඳුරු සිනමා අදියුරු. ඒකත් බොහොම අනුප්‍රාසයෙන් යුක්ත නමක්. සොඳුරු සිනමා අදියුරු. කවුද මේ සොඳුරු සිනමා අදියුරු? තිස්ස ලියන සූර්ය. තිස්ස අද ඉන්නවා අපේ පෙරවදනට ඇවිල්ලා. විශේෂයෙන් තිස්ස මේ මයික්‍රොෆෝන ඉදිරියේ ඉන්නකොට මට බොහොම ඉතාමත් ලෙන්ගතු හෘදයාංගම භාවයක් දැනෙනවා බාහික වශයෙන් මගේ හදවතින්. මොකද මීට දශක ගණනාවකට එහා 50 දශක ඉතර අපි දෙන්නම ඉස්කෝලේ යන කාලේ, ගැටවල කාලේ, භද්‍රය වුණ කාලේ මුලින්ම මේ වගේ මයික්‍රොෆෝනයක් ඉදිරියේ කතා කෙරුවා මට මතකයි. මම බොහොම ආශාවෙන් ඉතාමත්ම හෘදයාංගම හැඟීමෙන් සිහිපත් කරන ඒ අවධිය මොකද තිස්ස ඇත්ත වශයෙන්ම පසු කාලෙක ඔහු සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තෙක් වුණාට ඔහුගේ ඒ දැවැන්ත භාවයට මූල බීජය මං හිතන්නේ මේ ශ්‍රව්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුවන්විදුලියෙන් එන්නේ නැති කියලා මට හිතෙනවා තිස්ස ඇවිල්ලා ඉන්නවා. තිස්ස අපේ සාකච්ඡාව පටන් ගමු ඔබේ මේ පොත ගැන. ඊට පෙර ඔබේ ඒ අවධිය ගැන යමක් කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා ඔබේ හඬින්. හොඳයි. කරු මම හරි සතුටුයි. මේ වැඩසටහනට සහභාගී වෙන්නට ලැබීම ගැන විශේෂයෙන් ඔබ සමග මේ වැඩසටහන කරන්නට ලැබීම ඇත්තටම මගේ ලොකු වාසනාවක් හැටියට මම ඒක සලකන්නේ. ඒ අවධිය ගැන කියනවා නම් අත්වස මේ වෙලා 1950 දශකයේ මුල් භාගයේදී වගේ තමයි අපි හමු වුණේ ඒ වැඩසටහන් වලදී මම මුලින්ම ගුවන් විදුලියට සම්බන්ධ වුණේ K.W. පෙරේරා සූරීන්ගේ එතකොට එතුමා කියුවා රේඩියෝ සංගරාව කියලා ගුවන් විදුලි වැඩසටහනක්. ඒ වැඩසටහනට තමයි මම මුලින්ම සහභාගී වුණේ. ඉතින් විශේෂයෙන්ම ඒ වැඩසටහන කරනවා මම හැම සතියකට වරක් ඒ වැඩසටහනට සහභාගී වෙනවා පාසල් යන අවදියේ කොහොමත් මම පාසල ඉවරුන හැටිම දුවගෙන එනවා මේ වැඩසටහනට සහභාගී වෙන්න. ඉතින් විශේෂයෙන්ම මට තිබුණේ මේ වැඩසටහනේ KW පෙරේරා මහත්මයා බලාපොරොත්තු වෙලා හිටියා. එයා ඒ වැඩසටහන ඉන්ට්‍රොඩියුස් කරපුවාන් පස්සේ ඒ කියන්නේ රේඩියෝ සංග්‍රහව කියන එක KW පෙර මහත්තයා කිව්වම මම තමයි ඉතුරු ටික කියන්න ඕනේ ඉදිරිපත් කිරීම KAW පෙරේරා කියලා. ඒක යා බලාපොරොත්තු වෙන හැමදාම මම ඇවිල්ලා කරයි කියලා. ඉතින් ඒ වැඩසටහන දිගටම මම සහභාගී වුණා. ඒක ඒක ආන්සර් වලින් සමන්විත වුණු වැඩසටහනක්. ඔය සංගරා ස්වරූපේ වැඩසටහන. සංගරා ස්වරූපේ. මැගසින් ප්‍රෝග්‍රෑම් එක. මැගසින් ප්‍රෝග්‍රෑම් එකක් හැටියට. ඉතින් එතනදී තමයි මම හිතා අපි නිතරම මුද ගැහුණා මම හිතන්නේ. ඒ අවදියේදී හැම සතියෙම හම්බ වෙනවා. හැම සතියෙම හමු වෙනවා. හමු වෙලා මේ KW පෙරා මහත්මයාට අපි උදව් වෙනවා මේ වැඩසටහන කරගන්න. විශේෂයෙන්ම ඉතින් අත් වශයෙන් අපිට ලොකු පුහුණුවක් ලැබුණා. මේ මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පළවෙනි වරට ලොකු පුහුණුවක් ලැබුණා හඬ හසුරුවීමට. හඬ උසුරුවීමට. මේ ලිවීමට කොච්චර අපිට ලැබුණාද? ඒතනින් තමයි මේ ආරම්භය තමයි අපිට ඉදිරියේ අනාගතයේදී දැන් මට උනත් චිත්‍රපටි ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවස්ථාව ලැබුණේ පිටුහලක් උනේ ඒ වැඩසටහන වලට සහභාගී වීමෙන් තමයි. ඔව්. අපි අතීතය සිහි කරලා අපි දැන් පිවිසෙනවා මේ සොඳුරු සිනමා අදියුරු තිස්ස ලියන සූර්යය කියන කෘතියට. මෙය චරිත කතාවක්. චරිතාපදානයක් හැටියට පළ කරලා තියෙන්නේ. මේක රචනා කරලා තියෙන්නේ දිලීප පෙරේරා කියන ලේඛකයා. මේ කෘතිය තිස්ස ලියන සූර්ය පිළිබඳ මේ චරිතාපදානය ලියුනේ ඔහු ඔහුගේ ජීවිත කාලය තුල එක් විශේෂ ක්ෂේත්‍රයක නියැලිලා බිහි කරපු ශ්‍රේෂ්ඨ නිර්මාණ සමූහයක් නිසා මම හිතනවා ඕනම ක්ෂේත්‍රයක වර්ග තුනක නිර්මාණ තියෙනවා. එක කොටසක් තමයි අධම නිර්මාණ. එක කොටසක් තමයි මධ්‍යම නිර්මාණ. අනිත් කොටස තමයි උත්තම නිර්මාණ. ඒක කවර ක්ෂේත්‍රයකට වුණත් සාධාරණයි. අධම කියලා කියන්නේ බොහොම පල්ලෙහා මට්ටමේ පහත් මට්ටමේ. මධ්‍යම කියලා කියන්නේ සාමාන්‍ය මට්ටමේ අපි ඉංග්‍රීසි කියන මේ මේජෝක කියලා කියනවා සාමාන්‍ය මට්ටමේ. නමුත් ඉතා ඉහළ මට්ටමේ නිර්මාණ තමයි උත්තම ගණේ නිර්මාණ. අන්න ඒ බඳු උත්තම ගණේ නිර්මාණ සිනමා ක්ෂේත්‍රයේ බිහි කරපු විශිෂ්ටයෙක් තමයි තිස්ස ලින්සූවි. ඔහු පිළිබඳ තමයි මේ චරිතාපදානේ ලියවිලා තියෙන්නේ. ඔහු උත්තරම ගණයේ නිර්මාණකරුවෙක් කියන්නේ ඔහු ඒ නිර්මාණය කරපු දේවල් ආස්වාදනය කෙරුවාම ඒ ආස්වාදනය කරන්න පෙර සිටියේ තැනැත්තා මනසින් අත්දැකීමෙන් රුචියෙන් ඉහළ මට්ටමකටපත් වෙනවා. අන්න ඒ බඳු නිර්මාණ. ඒ නිසා තමයි ඔහුට අප්‍රමාණ සම්මාන සම්භාවනා ලැබුණේ මේ නිර්මාණ ශාස්ත්‍රයේ සඳහා. දැන් මම කැමති තිශයෙන් අහන්න දැන් ඔබ දැවැන්තයෙක් වෙලා ගෞරව සම්මාන ලැබී සිනමා ශාස්ත්‍රයේනේ. ඔව්. කොහොමද මේ ගුවන්විදුලි කාලෙන් පස්සේ මේ සිනමා ශාස්ත්‍රයට බීසෙන්නේ? ඔව් ඒ අවස්ථාවත් මට ලබා දුන්නේ KW පෙරේරා මහත්මයාමයි. ඒ අවදීදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඔහුගේ දෙවෙනි චිත්‍රපටය සංදේශය කරන අවස්ථාව. ඒ සංදේශයේ කතාව සහ ඒ වගේම කියන්නේ රේඛාවෙන් පස්සේ රේඛාවෙන් පස්සේ දෙවෙනි චිත්‍රපටයේ සංදේශය. ඒකෙත් දෙබස් පිටපත ලිව්වේ ඒ.ඩබ්ලිව් පෙරේරා මහත්මයා. ඉතින් මෙහෙම දෙයක් සිද්ධ වුණා කරු. මොකද මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාට සහාය අධ්‍යක්ෂණයට කෙනෙක් අවශ්‍ය වෙලා KWP සමාත්‍යයට කියලා තියෙනවා මේ හොත කෙනෙක් හරි තරුණේ ඈ ඉන්නවද මගේ සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට මා යටතේ කටයුතු කරන්න. එතකොට දෙන්නේ හිටියා හැබැයි විජේ අබේදේව සහ සුමිත්‍රා ගුණවර්ධන. ඒ දෙන්න හිටියා. ඉතින් තවත් එක්කෙනෙක් අවශ්‍ය නිසා මේක KW ට කිව්වම මිස්ටර් පෙරේරා කිව්වලු මේ ඉන්න හොඳ තරුණේ මම සඳහන් ඉන්නම් දවසක ඔබතුමා බලලා හොඳයි කියලා හිතනවා නම් බදවා ගන්න මේ වැඩේට කියලා. පස්සේ මම දවසක් දා ගියා. ඒලව් කරලා මාත්‍යත් එක්ක ලෙස්ටර් ෆිසික්ස් මාත්‍යා හමුවෙන්ද ගියාම ඉතින් මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. අහලා ඉතින් හොඳයි මම එවන්නකෝ. මම දවසක් කියන්නම් කියලා මම කවදද දැස මම එන්න ඕනේ. හරි හෙට උදේ එන්න පුළුවන්. මම මම කිව්වා පුළුවන්. කීයට එන්න ඕනේ උදේ 6ට. මම එන්නම් කියලා අනේ මම ඉතින් මට නිින්ද ගියේ නෑ ඒ තරහත් මේ වැඩේට ඇඳලා ඉඳා මම උදේම නැගිටගෙන කොහොම හරි 6 වෙනකොට එතකොට එතුමා හිටියේ දෙහිවල තමයි ගෙවල් තිබුණේ පාන්දර නැගිටගෙන කොහොමද පාන්දර බස් එක අල්ලගෙන මම ගියා එතුමාව හමු වෙන්න ගෙදරට යනකොට කරුවලයි සම්පූර්ණයෙන්ම වහලා තිබුණේ කවුරුවත් පේන්නත් නැහැ. පස්සේ මොනවා කරා මම එළියේ වාඩිලා හිටියා. ඔන්න පැයකට විතර පස්සේ ලිස්ට මහත්තයා දොර රාස් කාලා ඇරියා අරලා ඉතින් ආ තම ආවද මම කොහොමද ඉපු වෙලාවට ආවා ආ ආවනම් හොඳයි අද කරන්න වැඩක් නැහැ ඈ හවස ඇවිල්ලා බලන්න මොනාරි වැඩක් තියෙයි කියලා කිව්වා මම ආවද හවස හවස එන්නකො පහට විතර කියලා මේ විදිහට කරු මාව දවස් 5ක් 6ක් එනවා එනවා යනවා එච්චරයි වැඩක් නෑ ඈ එන්න කියලා යන්න කියලා. ඔච්චර ගියාම අන්තිම දවසේ මම හිතුවා අදත් යනවා. අදින් පස්සේ නම් මම යන්නේ මට වැඩක් දුන්නේ නැද්ද කියලා. හොඳ වෙලාවට ඒ දවසේ ගිය වෙලාවේ කිව්වා ආද අපි යනවා හරියවංශ වීරක්කුඩි එක්ක සෙට්ස් වගේක් බලන්න. එහෙනම් ආ මේ ළමයාත් එන්නකො කියලා මාව ඔන්න රැඳේ දායම යන්න එදාට හරි සතුටුයි. දැන් මම දැනගත්තා දැන් මේකට මං වැඩේට සම්බන්ධ වුණා කියලා. ඉතින් ඒ විදිහට තමයි ප්‍රවේශය වුනේ. එහෙම තමයි ප්‍රවේශය වුනේ. මං හිතන්නේ මේ ඔබේ කැපවීම විනිශ්චය කරන්න වෙන්නේ නැති අර වගේ මේ ක්‍රියාවක් කරන්න ඇත්තේ. මං හිතන්නේ. ඔතේ හොඳ වෙලාවට මම අර වෙලා ගියෙත් එදා නොගිය හිටියා නම් එහෙම මට ඒක එතනීම දිලි යන්නේ ඒක තිබුණා. අද අපි ආරාධනා කළා මේ පිස ලියන සුවින්ට වගේම අපේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ කෘතහස්ත මාධ්‍ය වේදිකවන දීර්ඝ කාලයක් අධ්‍යක්ෂින් තියෙන රවින්ද්‍ර ගුණසේකර සූරීන්ට පැමිණෙන්න කියලා පෙරවදනට මේ සොඳුරු සිනමා අධිවිරු තිස්ස ලේන සූර්ය කියන චරිතාපදානය පිළිබඳ ඔහුගේ විනිශ්චය, taxeeruව, අගය කිරීම දැනගන්න. රවි මේක හොඳට මේ කියවලා තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ මේක හදාarලා තියෙනවා නිතරම වගේ මා උනන්දු කෙරුවා මේ ගැන කතා කරන්න රවි දැන් ඔබට අවස්ථාව තියෙනවා මේ පිළිබඳ ඇගැයීමක් කරන්න. දිලීප පෙරේරා මේ ග්‍රන්ථයේ කතුවරයා. ඔහු මේ ලියලා තියන්නේ ඔහුගේ මුල්ම කෘතිය උපාධි නිබන්ධනයක් හැටියට තමයි ලියලා තියෙන්නේ. තෝරාගෙන තියෙන මාතෘකාව හරි වටිනවා. සොඳුරු සිනමා අයිදුරු තිස්ස ලියන සූර්ය. ඒක තමයි ග්‍රන්ථයේ නම. මේක පිළිවෙල කියලා කියනවා. මාතෘකා 34ක් යටතේ එතුමා විග්‍රහ කරනවා තිස්ස ලියන සූර්ය මහත්මයාගේ ජීවන චක්‍රය. චිත්‍රපට අංශයෙන් ගුවන්විදුලි අංශයෙන් නළුවෙක් හැටියට ගායකෙක් හැටියට එතුමාගේ පාසල් විය ඔයගේ පරිච්ඡේද වලට වෙන් කළා මෙතුමා බොහොම අපූර්වට මේක කතාවට යොමු කරනවා මට ගොඩක්ම හිතට වැදුණා මේ KW පෙරා කියන චරිතෙට මෙතුමා ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා මටත් එතුමා ආශ්‍රයයන් ලැබිලා තියෙනවා. ගොඩක්ම අලුත් අයට අත දෙන චරිතයක් තමයි මේ KW පෙර මහත්මයා. ඉතින් එතුමා තමයි තිස්සලීන සූරි කියන ළමයාව මේ කලාවට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එතුමා ගැන තිස්ස මහත්තයා දැන් කතා වුණා. මේ පොතේ සඳහන් වෙනවා ගුවන් විදුලියේ පැන පොඩි කියලා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් තිබුණා. මම තමයි ශාන්ත ජෝසප් විද්‍යාලයේ නියෝජනය කෙරුවේ. ඒ වැඩසටහනට සම්බන්ධ වුණාම රුපියල් 3ක් ලැබුණා. මුදල් අතිරුත් අගහිත ගම් තිබුණු නිසා ඉස්කෝලේ වැඩ කටයුතු වලට ඒක මට ලොකු උදව්වක් වුණා. කේ රබිවර මහත්මයා මේ අවස්ථාව ලබා දීලා තින්නේ. ඉස්කෝලේ යන ගමන් තමයි මම මේ වැඩසටහන වලට සම්බන්ධ වුණේ. පැනපොඩි වැඩසටහනට ගුණරත් අබේසේකර, ගුණතුංග කේ ලියනගේ, දයා අබේසේකර, බුද්ධදාස බෝධිනායක, තලංගම ප්‍රේමදාස වගේම විශාඛා විද්‍යාලයෙන් සුනීතා කුමාරතුංග කියන ගැහැණු ළමයෙකුත් සම්බන්ධ වුණා. ඒ වගේ රසවත් අතීතයක් කියනවා. ඊට පස්සේ කියනවා මේ පෙරේරා මහත්මයා ශාස්ත්‍රීය පැත්තට බාර වුණ රේඩියෝ සංග්‍රහව කියලා වැඩසටහනකුත් එක්කලා. ඒක හැම සතියකම සෙනසුරාදා ප්‍රචාරය වුණා. විශ්ව යම් යම් රටවල් ඒ රටවල මිනිසුන් ඔවුන්ගේ ජීවන රටාව, සංස්කෘතිය, ගති පැවතුම් වගේ විවිධ විෂයන් සම්බන්ධ කරපු වැඩසටහනක්. මේක ඉතාමත්ම ජනප්‍රිය වැඩසටහනක්. මේකට නැතුවම බැරි චරිතයක් වුණාලු මේ තිස්සෙල් ලින්සෝරි මහත්මයා. ඒ වගේම එතුමා හොඳ නාට්‍ය ශිල්පියෙක්. ඒක ගැන මේ පොතේ තියෙනවා 41 වෙනි පිටුවේ. ඒ කාලේ හැමෝම අහන ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන උනේ රේඩියෝ රංගමණ්ඩල. ඒ පස්සේ කාලෙක ගුවන්විදුලි රංගමණ්ඩල බාටපත් වුණා. ඒ වැඩසටහනට මට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. නාට්‍ය පිටපත් ලිව්වා. කළු බලල්ලු රේඩියෝ රංගමණ්ඩලයට මම ලියපු එක නාට්‍යයක නමක්. ඇත්තෙන්ම මම ලියපු පිටපත් ගොඩක් ඒවයි නම් දැන් මතකත් නැහැ. එතුමා ඒ වගේ රංගන ශිල්පියෙක්. මේ බලන්න එයා නාට්‍ය ලියනකොට ඒවට අවශ්‍ය සවුන්ඩ් ඉෆෙක්ට්ස් හොයාගත්ත හැටි මේකේ කියලා තියෙනවා. නාට්‍ය පිටපත් ලියනවට අමතරව හඬ රංගන ශිල්පියෙක් විදිහට තම ඒවට සම්බන්ධ වුණා. KW පෙර මහත්මයාගේ මග පෙන්වීමේ යටතේ තමයි මේ හැමදේම කළේ. එතුමා මට වැරදෙන තැන්වලදී අඩුපාඩු කියලා දීලා මාව නිවැරදි කරා. ඒ කාලේ රේඩියෝ සංග්‍රහව වගේ වැඩසටහන් වලට නොයෙක් විදිහේ සවුන්ඩ්ස් ඉෆෙක්ට්ස් පාවිච්චි කරා. ඒවා අවශ්‍ය නම් මම ගුවන්විදුලි පුස්තකාලයට ගිහිල්ලා ඒ සවුන්ඩ්ස් ඉෆෙක්ට් අහලා සුදුසු ඒවා තෝරලා පෙළගස්සලා තියෙනවා. පෙරේරා මහත්මයා බොහෝ වෙලාවට ඒ වැඩේ පැවරුවේ මට. ඇත්තෙන්ම මට ගුවන්විදුලියේදීත් පස්සේ සිනමාවදීත් ඉස්සරහට යන්න එතුමාගේ ගුරුහරුකම් හුඟක් වැදගත් වුණා. මේ බලන්න මේ රංගන ශිල්පියා එදා පුස්තකාලයට ගිහිල්ලා ඒ කටයුතු කරලා. දැන් මට අහගෙන හිටියා ලෙස්ටර් මහත්මයා හම්බ වෙන්න දවස් 5ක් ගිහලා 5ෙම ආයි වැඩක් නැතුව හැරිලා ගිහිල්ලා. එතනින් අපිට පෙන්වන්නේ මේ කැපවීම මේ මෙතුමාගේ. පස්සේ කාලයක සිංහල සිනමාවේ දැවැන්තම අධ්‍යක්ෂවරයෙක් වෙලා තියෙනවා. තවමත් අපි ගරු කරන චරිතයක් එතුමා. දැන්ට ජීවත් වෙලා ඉන්න ක්‍රියාකාරීම චරිතයක් තමයි එතුමා. පස්සේ කාලේ මෙතුමා රූපවාහිනී නාට්‍යයක් සම්බන්ධ වුණා. ඩබ්ලිව් සිල්ලා ශූරුවන්ගේ සිරිලතා නවකතාව එතුමා ටෙලි නාට්‍යයක් වගේ කරා. ඒ වගේ දුර්ලභ වැඩ කටයුතු කරලා තියෙන කෙනෙක්. ඉතින් මේ වගේ රසවත් තොරතුරු මෙතුමාගේ මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඔව් දැන් තිස්සගෙන් මම කැමති මේ අවස්ථාවේ දැනගන්න ඔබගේ සිනමා ජීවිතය ගත්තාම දැන් ඔබ සම්මාන දිනු සිනමා නිර්මාණ කීපයක්ම කරලා තියෙනවා විශේෂයෙන් සාගවිත ගැන යමක් කතා කරුවොත් හොඳයි කියලා මට හිතෙනවා කොහොමද ඒක බිහි වුනේ මොන විදිහේ අගයක්ද ඒ කෘතියේ තියෙන්නේ සාරවිත තමයි මගේ ප්‍රථම සංසර් නිර්මාණය හැටියට මම සලකන්නේ සාරවිත. ඔව් ඒ නිසාම තමයි ඒක ඇහුනේ. ඉතින් ඒක මට අහම්බෙන් සිදු වුණ දෙයක්. මොකද ඒ චිත්‍රපටි සරන්දීප් නිෂ්පාදන ඒ සමාගමෙන් තමයි චිත්‍රපටි සියල්ලම එරුණේ. සාරවිත චිත්‍රපටය කරන අවස්ථාවේදීත් ඒ චිත්‍රපටය කරන්න බලාපොරොත්තු හිටියේ මයික් විල්සන් මහත්මයා. මොකද කලින් චිත්‍රපටි රන්මුසුදුව ගැතවරයෝ මේටි සපති පිළිස් මෛත්‍රී සමාත්මය. ඒක නිසා මේ එතුමා තමයි කරන්නේ. නමුත් කතා පිටපත ලියන අවස්ථාවේදී දැන් සාරවිත චිත්‍රපටයේ කතා පිටපත ලියුනේ K.W. පෙරේරා මහත්මයාගේ අතින් කතාව සාධ්‍යවස්. ඒ ලියන අවස්ථාවේදී මම ඔහුත් සමග වාඩි වෙලා තමයි මේ කටයුත්තට සම්බන්ධ වුනේ. මම දිගටම වගේ හිටියා එතුමා මේ කතාව ලියන අවස්ථාවේදී. පස්සේ චිත්‍රපටය හදන්න ඈත් වෙන අවස්ථාවේදී ශේෂ පරික්කාර මහත්තයා තමයි නිෂ්පාදක එතුමා කිව්වා මයික් විල්සන් මහත්මයාට මේ චිත්‍රපටයේ දැන් මොකද අපි කරන්නේ ඔබතුමා මේක මේ අධ්‍යක්ෂණය කරනවද ඒපාරේ කතාව කියවලා මයික් විල්සන් මහත්මයා කිව්වා නෑ මේක හොඳම පුද්ගලයා මේ චිත්‍රපටිය කරන්න 30 ඒකින්ද අපි මේක 30ට බාර ගමු කියලා. අන්න ඒ අවස්ථාව තමයි මට ලැබුණේ වෙලාවේ මම ඉතාමත්ම සතුටින් මේක බාරගත්තා මොකද හේතුව මේ මගේ හිතට බොහොම ලං වුණු චරිතයක් තමයි මේ සාරායිය නැත්නම් මේ සාරීත කාර්යය. බෝධිසත්ව චරිතයක් බොහොම අහිංසක පැල්පස්සේ ජීවත් වෙන චරිතයක්. ඉතින් එතුමාගේ ඒ චරිතය ඇත්ත වශයෙන්ම මේ ඒ පැල්පත ඉන්න අවස්ථාවේදී වුණත් එතුමා ඒ මිනිසුන්ට උදව් පදව් කරගෙන හරියට බොහොම අහිංසක බොහොම හොඳ බෝධිසත්ව ගුණ තියෙන චරිතයක් තමයි මේ සාරායිගේ චරිතය. ඉතින් මේ කතාව ලියනකොට දැන් මට කොටිම කියනවා නම් කතාව ලියලා අවසාන වෙනකොට දැන් මේ කතාව මගේ හිතේ ඇඳිලා ඉවරයි. මට මට දැන් මට හිතෙන්නේ මගේ අතට කැමරාවක් දුන්නොත් මම දන්නවා ආ රූප රූප ටික මට දැන් මෙවිලා ඉවරයි. රූප නාම ටික මනසේ තියෙනවා. මනසේ තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ බොහොම පාස්ටි මට කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඒ හේතුවම හින්දා තමයි මම හිතන්නේ කාරිත චිත්‍රපටය හිතාමත්ම සාර්ථක චිත්‍රපටයක් වුණා මටත් මගේ හිතේ හැටියට හිතට අවංකව කටයුතු කරලා මට නිර්මාණය කරන්න පුළුවන් චිත්‍රපටයක් වුණා සාරිත වගේම මම හිතන්නේ ඒ අවුරුද්දේ සරසවිය සම්මාන උළෙලදී සාරිත චිත්‍රපටයට සම්මාන 10ක්ම හිමි වීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් කියලා මට හිතෙනවා. ඔය නිර්මාණ ජීවිතෙත් ඓතිහාසික සිද්ධියක් නේද? ඓතිහාසිකම සිද්ධියක්. ඇත්ත වශයෙන් තව කතා කරන්න තිබුණා හොඳයි දන්නේ නැතුව වෙලාව වෙලාව මේ ගිහිල්ලා තියෙනවා ඒත් මම අවසාන වශයෙන් ඔබගෙන් අහන්න කැමතියි ඔබ නේද හඳුනා දුන්නේ අද ඉන්න මේ නිලි රජිනමන මාලි පොන්සේක ඔබගේ නිර්මාණයකින් නේද? ඔව්. ඒ ගැනත් යමක් කියලා අපි මේ වැඩසටහන අවසන් කරමු. හොඳයි ඒ ගැන මතක් කිරීමක් කරපු එක මොකද මම කරපු පුංචි බබා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වශයෙන් මම ඒ චරිත දුන්නේ මාලිනී ෆොන්සේකාට. කොහොමද ඒ හොයාගත්තේ? ඒ හොයාගත්තේ ඒ අවධියේදී නාට්‍ය කීපයකම රංගනයෙන් යෙදුණා. වේදිකා නාට්‍ය. වේදිකා නාට්‍ය අකල් දැස්ස කියන නාට්‍ය බලන් අපි ගියා මම ජෝ කීප දෙනෙක් ගියා ගිහිල්ලා අපි මේ අකල් දැස්ස කියන නාට්‍ය බලපුවාම මට තේරුණා ඇය ඉතාමත්ම දක්ෂ නිලියක් කිසි ප්‍රශ්නයක් නැතුව මම හිතුවා මට මෙය නෑව මගේ පුංචි බබා චිත්‍රපටයේ ප්‍රධාන නිලිය වශයෙන් මට මේ ඒකට සම්බන්ධ කරගන්න පුළුවන් කියන හැඟීම මා තුළ ඇති වුණා නමුත් මට එකම ප්‍රශ්නයක් තිබුණේ මේ වේදිකා නාට්‍යයි සිනමාවයි කියන එක මාධ්‍යයන් දෙකක්. ඒ වෙනස් මාධ්‍යයන් වගේ. ඒක නිසා මම කරපු දේ ඇයට අපි පොඩි කැමරා ටෙස්ට් එකක් කියලා ඒකෙත් ඇය ඉතාමත්ම දක්ෂ විදියට රඟපෑවා කොටස් කීපයක් දුන්නා ඒ වගේම මුහුවේ හැම පැත්තෙම අර අර ෆොටෝජිනික් කියන එකම ලබාපොරොත්තු වෙනානේ ප්‍රධාන ඉන්දිය වශයෙන්. ඉතින් ඒ පැත්තත් බලපුවම ඒ පැත්තිනුත් ඉතාමත් සාර්ථකයි. ඒකින්ද අපි කිසිම බෑක් සැකක් නැතුව ප්‍රධාන නිලි චරිතය අපි මානී ෆොන්සේකට බාර කළා ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ ඇයගෙත් වාසනාව උදා වෙන්නේ නැහැ. තිස්ස හේතු වෙලා තියෙනවා. කටකින් ඔව්. පෙරවදන වැඩසටහනින් අද අපි ඔබට හඳුන්වා දුන්නේ සොඳුරු සිනමා අදිරු තිස්ස ලීන සූර්ය කියන චරිතාපදානය ඒ කෘතිය. ඒ සඳහා අපි කළ සාකච්ඡාවට සහභාගී වෙන්න පැමිණි තිස්ස ලීන සූර්ය. සූර්යින්ටත් අපි ඊටමත් කෘතඥ වෙනවා. ඒ වගේම රවීන්ද්‍ර ගුණසේකර සූර්යින්ටත් අපි ඊටමත් කෘතඥ වෙනවා. අනාගතේ මම ප්‍රාර්ථනා කරනවා ඔබ තාම මට හිතෙන්නේ මේ ඊපත් වෙලා නැහැ. ඥාන තරුණ්‍ය තාම තියෙනවා කියලා. <laughs> හරි. අඩු ගානේ මේ දැන් සාමූහික ප්‍රයත්නයන් කරන්න අමාරු වුණත් නව කතාවක් හරි බඳු නිර්මාණයක් හරි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ඊටාත්ම ආදරෙන් ඉතසිතින් බොහොම ස්නේහෙන් ප්‍රාර්ථනා කරනවා තිස්ස. බොහොම ස්තුතියි. අරු ඔබටත් ඒ වගේම රහිතයන් ඔබටත් ඒ වගේම ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ මට මේ අවස්ථාව ලබා දුන්න එකට ඔබ සමට ස්තුති කරන අතර මම නිහඬ වෙනවා. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණා සම්මුෂ්ම. අටිගත කළේ නදීරා මොනම්පේරි පෙරවදන. මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය. Thank you.